ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ පොල්ගස් ඕවිත විනිවැල් කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता तद्धम्मं मुनिराजन्स शृणन्तु सग्मुखदम्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 සම්බෝධි පරායනාති සීලේස්වේවස්ස පරිපූර්ණකාරී අජ්ජත්තං චේතෝ සමතමනයුත්ත අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රූහෙතා ශුඤ්ඤාගාරණන්ති කාරුණික පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ ආකංකේය සූත්‍රය කියන දේශනාවේ කොටසක් මේ පිළිබඳව පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ප්‍රණීත පරම සත්‍ය ධර්මය අපි කොහොමද අහන්නේ ඒ ධර්මයෙන් අපි ප්‍රයෝජනේ ගන්නෙ කොහොමද කියලා ඩිංගක් හිතලා බලන්නට ඕන. සරියුත් මහ රහතන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගන්න නම් සවන ධාරණ පටිපත්ති පටිවේද කියන මේ සතර ආකාරයකින් ක්‍රියා කරන්නට ඕන. එහි ශ්‍රවණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊතා හොඳින් ගෞරවයෙන් සිත කන යොමු කළ ශ්‍රවණය කිරීම. ධාරණ කියන්නේ තමන්ගේ ශ්‍රවණය කරගත් ධර්මය මතකයේ තබා ගැනීම හිතේ දරා ගැනීම. එතකොට මේ ධර්මයේ අහන්නට ඕන දෙවනුම හිතේ ධාරණය කරගන්නට ඕන. පටිපත්ති කියන්නේ තුන්වෙනුම තමන් අහලා ධාරණය කරගත්ත ධර්මයට අනුව ප්‍රායෝගික වශයෙන් ප්‍රතිපත්ති පුරන්නට ඕන ඒ ධර්මයට අනුව ක්‍රියා කරන්නට ඕන හතරවෙනි එක තමයි පටිවේද කියන්නේ ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම මේ මුලින් කියන ලද ශ්‍රවණ ධාරණ පටිපත්‍ය කියන කාරණා තුන සම්පූර්ණ වෙනකොට ප්‍රතිවේදය කියන එක નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ධර්මය නිවන් මඟ අහලනිකා ඉන්න එකක් නෙවෙයි. අහල මතකයේ තබාගෙන ඒ ධර්මයට අනුව ප්‍රායෝගික වශයෙන් කටයුතු කරන්නට මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ වෙනකොට තමයි ඒ ධර්මයෙන් නියම ඵල ප්‍රයෝජනෙ ලබන්නට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරලොවට නෙවෙයි මේ ජීවිතේට නෛර්යානික වූ ශාසනයක් හමු වෙච්ච වෙලාවට නෛර්යානික වූ ධර්මයක් හමු වෙච්ච වෙලාවේ මේක අත්තර දමලා අපි අනාගතයට යනමනම් ඒක ඥානමන්ත ක්‍රියාවක් නෙවේ බුදුරජාණන් වහන්සේම බොහෝ තැන්වල දේශනා කරලා තිබෙනවා මේ ජීවිතයේදීම මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් කියලා. ඒ නිසා අපි වෑයම් කරන්නට ඕන මේ ජීවිතයේදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබන්නට නොලැබෙනවය කියන එක අපිට අදාළ දෙයක් නෙවෙයි. අපි වෑයම් කරනවා කොහොම හරි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න. ඒ නිසා මේ සවර ධාරණ පටිපත්ති කියන මුල් කාරණා තුන සම්පූර්ණ වෙනකොට හතරවෙනිව දේශනා කරලා තියෙන ප්‍රතිවේදය කියන එක අපට ලැබෙනවා. ඒ නිසා හැමදෙනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා ඒ වහිතේ දරාගෙන ඒ අනුව ප්‍රායෝගික වශයෙන් කටයුතු කරලා මේ ජීවිතේදීම මේ උතුම් ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන්නට ඒ ධර්මයේ අවබෝධ කරගන්නට මහන්සි ගන්නට ඕන ඊළඟට අපි මාත්‍රකාව ගැන සලකා බලමු ආකාංකේයචේ භික්කවේ භික්කතින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අස්සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති මහණෙනි යම්කිසි භික්ෂුවක් භික්ෂුවක් පමණක් නෙමෙයි භික්ෂ භික්ෂණේ උපාසක උපාසිකා කියන කවර කෙනෙක් හෝ මෙහෙම බලාපොරොත්තුවක් ඇති කරගන්නවා සංයෝජන තුනක් ප්‍රහාණය කිරීමෙන් සෝතාපන්නයෙක් වෙන්නට ඕනේ කියලා. කොයි විදිහද සෝතාපන්නයෙක් වීමේ ලැබෙන කටයුතු අවිනිපාත ධම්මෝ සතර පායට නොවැටෙන සුළු නියතෝ තමන්ගේ ඉදිරි ජාතිය ගතිය නියම වෙන සම්බෝධි පරායනෝ ඉතිරි මාර්ගඵලවලට හිමිකාරයෙක් වෙනවා මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත සෝවාන් බවට පත්වීමට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ප්‍රාර්ථනා කරනමනම් ඒ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට කල යුත්තේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සීලේ ස්වේවස්ස පරිපූර්ණකාරය පළමුවෙන්ම සීලයෙන් සම්පූර්ණ වෙන්නට ඕන. අජ්ජත්තං චේතෝ සමත මනයුත්තෝ. තමන්ගේ සිත සංසිඳවා ගන්නට ඕන කියන එකයි වචන වලින් අදහස් කරන්නේ. අනිරාගතඥානෝ නොනසන ලද ධානය ඇති. ඒනොත් අදහස් කරන්නේ සමාධිය හිතේ තැම්පත්කම ඇති කරගන්න ඕන කියන එක. විපස්සනාය සමන්නාගත විදර්ශනාවෙන් යුක්ත වීම. බුරෝහෙතා ශුන්‍යාගාරාණ ශුන්‍යාගාරයන් වැඩි වීම. ඒ ශුන්‍යාගාර වැඩි වීම කියන්නේ භාවනාවට යෝග්‍ය නිස්සද්දතාවය ඇති භාවනාවට බාධාවක් නැති ශුන්‍යාගාරයකට පැමිණිලා භාවනා කරමින් වාසය කිරීම. ඒක තමයි ශුන්‍යාගාර වැඩිම කියලා කියන්නේ. මෙන්න මේ කාරණා ටික කරන්නට ඕන අර මුලින් කියන ලද කාරණා ලබා ගැනීමට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බලන්නට ඕනේ මුලින්ම වදාළ තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අස්සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන මෙන්න මේ காரணා ටික සඵල කරගන්නේ කොහොමද කියලා. මෙතන காரணා පහක් තියෙනවා. ඒ காரணා පහ ලබන්නට නම් මෙන්න මේ විදිය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ බදාළා. සීලේස් වේවස්ස පරිපූර්ණකාරී සීලේ සම්පූර්ණ කරන්නට ඕන. අජ්ජත්තං චේතෝ සමත මනයොත්තෝ අනිරාගතඥාන. මේ පද පෙළියෙන්ම අදහස් කරන්නේ තමන්ගේ හිත හොඳට සංසිඳවාගෙන වාසය කිරීම. විපස්සනායේ සමන්නාගත බුරුහෙතා ශුඤ්ඤාගාරා මේ පදපේලියෙන් අදහස් කරන්නේ විදර්ශනා භාවනා කරමින් වාසය කිරීම කියන එක. මේ අනුව සලකා බලනකොට මෙතන තියෙනවා පදනම් තුනක්. ඒවා සැකෙමින් මෙහෙමයි ශීලය ඊළඟට සමථය ඊළඟට විදර්ශනා සීලයත් සමථයත් විදර්ශනාවත් කියන මෙන්න මේ පදනම් තුන මේ පදනම් තුන හොඳින් සකස් වෙනකොට ඉහත කියන ලද තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ අස්සං අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන ප්‍රධාන ආනිසංස පහ ලබන්නට පුළුවන්. ඒ ගැන අපි තව ඩිංගක් දුරට සලකා බලන්නට ඕන. මේ පදනම් තුන මොනවද කියලා මුලින්ම අපි හිතලා බලන්නට ඕන තේරුම් ගන්නට ඕන. මුල්ම පදනම තමයි සීලය. ශීලය කියන්නේ කය වචන දෙක සංවර කරගෙන. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තිබෙන මුළු විනය පිටකයම මේ කය වචන දෙක සංවර කර ගැනීම පිළිබඳව තමයි දේශනා කළේ. සීලයෙන් කෙරෙන්නේ කාය වචන දෙක සංවර කරගෙන. එහෙම වුණත් ගින්න අඩු වෙන්න අඩු වෙන්න ලිපේ තියෙන භාජනයේ උතුරා යාම අඩු වෙන්න වගේ කාය වචන දෙක සංවර වෙනකොට හිතෙත් එක්තරා ප්‍රමාණයක සංවරයක් ඇති නමුත් ඒක අපේ ඉදිරි කටයුතු වලට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ශීලය අට ගුණයකින් යුක්තව රකින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඒ ගැන අපි ඩිංගක් සලකා බලන්නට ඕනේ. අඛණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස කියලා සීලේ පවිත්‍ර වීමේ காரணා හතරක් තියෙනවා. ඒකේ වැරදි පැත්ත තමයි ඛණ්ඩ චිද්ද සබල කම්මාස කියලා. මේකට හොඳ උපමාවක් තියෙනවා. දැන් ගොවියෙක් තමන්ගේ කුඹර හරියට සකස් කරලා ක්‍රමානුකූලව නියම ආකාරයට වැපුරුවොත් තමයි ඒ ගොවියාට ඒකෙන් නියම අස්වැන්නක් ලබලා දෙන්නේ. ඒ වගේ මේ සීලේ ආරක්ෂා කරන තනත්තා අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන මේ ගුණ සතරෙන් යුක්තව ආරක්ෂා කළොත් තමයි ඒකෙන් නියම ප්‍රතිඵලයක් ප්‍රතිලාභයක් ලබන්නට පුළුවන්. මෙහෙම උපමාවක් තියෙනවා. ගොවියා වැපිරීම සඳහා ගන්න වී නියම ආකාරයට පැලවෙන බීජයක් නැතේ. පැලවීම අඩුයි. ඒ නිසා ඒ වී වැපුරුවහම පැලන වෙන හේතුව නිසා තැනෙන් තැන ඛණ්ඩ වෙනවා කියන්නේ තැනෙන් තැන ගොයම් පැල නැතුව යනවා. අන්න එතකොට ඒ ගොවියාගේ කුඹුරෙන් නියම අස්වැන්න ගන්නට මෙතන බාධකයක් තියෙනවා. උපද්ද්‍රවයක් තියෙනවා. ඒකට කියනවා බීජ ඛණ්ඩ කියලා. තව එකක් තියෙනවා වප්ප ඛණ්ඩ කියලා. වී වපුරනකොට සමහර ගොයිය ක්‍රමානුකූලව නියම ආකාරයට හැමතැනම වී වැටෙන්න වපුරන්නේ. සමහර තැන් වලට වී වැටෙන්නේ නැහැ. එතකොට එතන ගොයම් පැල නැතුව යනවා. ඒ වැපිරීම නිසා කැඩීමක් ඇති වෙනවා. ඒක උපද්දවය. ඒකට කියනවා වප්ප කණ්ඩ කියලා. ඊළඟට ගොවියා හරියට තමන්ගේ කුඹුර සමතලා කළා නියම ආකාරයට වතුර බහින හැටියට සකස් කරගන්නවා. සමහර තැන්වල පුංචි පුංචි වලවල් තිබිලා වතුර හිටිනවා. වී වැපුරුවාම මේ පුංචි වලවල් වලට වී වැටුණට පැලවෙන්නේ වතුර නිසා. ඒ තැන්වලත් ගොයම් පැල නැති වෙනවා. ඒකත් එක්තරා කැඩීමක් උපද්ද්‍රවයක්. ඒකට කියනවා උදක ඛණ්ඩ කියලා. ඊළඟට සමහර ගොවියෝ හානකොට නගුල යටින් අවුලවනවා. ගැඹුරේ එතකොට මොකද වෙන්නේ යට තියෙන කිරිමැටි වගේ දේවල් උඩට මතුවෙනවා. ඒ කිරිමැටි වලට වී වැතුණට ඒවා පැලවෙන්නේ නැහැ. ඒ නිසා එතනත් කැඩීමක් කියනවා. ඒකට කියනවා ඌස කණ්ඩ කියලා. මේ විදිහට බීජ කණ්ඩ, වප්ප කණ්ඩ, උදක කණ්ඩ, ඌස කණ්ඩ කියන සතර ආකාරයකින් උපද්‍රව පැමුණුනහම ඒ ගොවියාගේ කුඹුරෙන් නියම ආකාර අස්වැන්නක් ලබන්නට බෑ. ඒ වගේ තමන් ආරක්ෂා කරන සීලය අගින් මුලින් කැඩුනනම් මැදින් සිදුරු වුණානම් තනින් තන ශික්ෂාපද කැඩී ගියානම් ඒක පේලියට ශික්ෂාපද ගණනාවක් කැඩී ගියානම් ඒකට කියනවා ඛණ්ඩ චිද්ද කබල කම්මස් සබ්බල කම්මාස කියලා. අන්නේ විදියට නොවන ආකාරයට අඛණ්ඩ අච්ඡෙද්ද අසබල අකම්මාස කියන ආකාරයෙන් සීලය ආරක්ෂා කරගන්නට. ඒ විතරක් නෙවෙයි සීලය ආරක්ෂා කිරීමේ අට ගුණයක් තියෙන. බුද්ධිස්ස ණය නැතුව දාස වෙන්නේ නැතුව තණ්හාවට. අපරාමට්ට තණ්හාවෙන් පරාමර්ශණය කරගන්නේ නැතුව මේ සීලය රැකීමෙන් මේ වගේ සම්පත් ලබන්නට ඕන කියලා තණ්හාවෙන් පරාමර්ශණය කරන්නේ නැතුව විඤ්ඤුප්පසත් ඥානවන්තයන් ප්‍රශංසා කරන සමාධි සංවත්තනික සමාධිය පිණස පවත්නා මෙන්න මේ විදියට මේ අට ගුණයෙන් යුක්තව සීලය ආරක්ෂා කළානම් ඒකට තමයි සීලේ ස්වේවස්ස පරිපූර්ණකාරී කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. මුලින්ම සීලයම සම්පූර්ණ කරන්න. පරිපූර්ණකාරී කියන්නේ ඔය විදියට අඛණ්ඩ අච්චිද්ද අකබල අසබල අකම්මාස කියන ආකාරයටත් විඤ්ඤොප්පසත්ත සමාධි සංවත්තනක බුද්ධස්ස අපරාමට්ඨ කියන ආකාරයටත් මේ අටගුණයෙන් යුක්ත වූ සීලයක් ආරක්ෂා මෙන්න මේක තමයි සීලයේ පදනම. සීලේ නැමැති පදනම මෙන්න මේ ආකාරයට සකස් කරගන්නට. ඊළඟට අපි බලමු දෙවෙනි පදම. දෙවෙනි පදනම තමයි මේ දේශනාවේ හැටියට අජ්ජත්තං චේතෝ සමත මනයොත්තෝ අනිරාගතඥාන මේ පද පෙළියෙන්ම අදහස් කරන්නේ හිත සංසිඳවා ගැනීම හොඳට හිත තැම්පත් කර ගැනීම ඒ හිත හොඳට සංසිඳවා ගන්නට මේ හිත සංසිඳවා ගැනීමට බාධක තියෙනවා ලෞකික සම්පත් පිළිබඳව ඇලී ගැලී වාසය කරන හරියකට ධර්ම සංඥාවක් නැති බොහෝ දෙනාගේ හිත හරියට නිතරම රළ නැඟි නැඟි බිඳෙන මහ මුහුද වාගේ නිතරම කැළඹිලා. කොයි දවසකවත් මහ මුහුද නොකැළඹිලි ස්වභාවයකින් යුක්ත වෙන්නේ. කැළඹෙනවා. ඒ වගේ අතම්මාගේ හිත කැළඹිලා. ඒ කැළඹිච්ච හිතෙන් කවදාමත් සත්‍යාකාරයක් සත්‍යාබෝධයක් ලබන්නට බෑ. ඒ නිසා හිත සංසිඳවා ගන්නට ඕන, නිශ්චල කර ගන්නට ඕන. මේ සිත නිශ්චල කර ගැනීමට තියෙන ලොකු බාධාවල්. ප්‍රධාන බාධාවල් පහක් තියෙනවා. ඒවට කියනවා නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, හේනමෙද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා පහක් තියෙනවා. මේවට නීවරණ කියන්නේ සත්‍යයන්ගේ සිත සම්පූර්ණයෙන් වහගන්නවා. සමාධි භාවනාදියක් නෙමෙයි දානාදී කුසලයක් කරන්නටවත් ඉඩක් දෙන්නේ වහගන්නවා පියනකින් වැහුවා වාගේ වහගන්නවා ඒ නිසා ඒවට නීවරණ කියන එය පහක් තිබුණත් දල වශයෙන් සලකා බලනකොට රාග ద్వේෂ මෝහ කියන මේ ක්ලේශයන්ගේ උච්චතම අවස්ථාවක් තමයි මේ නීවරණ කියන්නේ. මේවා සම්පූර්ණයෙන්ම අකුසල් රාශියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. මේකට හොඳ උපමාවකුත් වදාරලා කියනවා. ගංගාවක වතුර ගලාගෙන යනවා තදින්ම ඒ වතුරට හසු වෙන රොඩු කුණු ආදී දේවල් සේරම ගසාගෙන මහ මුහුදට යම් කෙනෙක් මේ ගඟේ හරහට බැම්මක් බඳිනවා බැම්මක් බැඳලා දෙපැත්තේ ඇලවේලි කපනවා එතකොට මොකද වෙන්නේ මේ ජලය මහ මුහුද කරා ගලාගෙන යන්නේ නැහැ. දෙපැත්තේ ඇලවේලි ඔස්සේ විසිරී යනම අර ගඟේ තියෙන කුණුරුඩු ආදී දේවල් ගසාගෙන මහ මුහුදට යන්නේ නැහැ. ඒ වගේ මේ නීවරණ ධර්ම නැති නැමැති ඒවා හරස් වුණාම කෙලස් නැමැති මේ කුණු කණ්ඩල් මේව ගසාගෙන යන්න ඈතට යන්නේ නැහැ. සේරම එකතු වෙනවා. ඒ නිසා මේව ආවරණය කරන ධර්ම නිවන් මඟ ආවරණය කරන දාන ආදී කුසල ධර්මයන් පවා සිදු කරන්න ඉඩ නොදෙන වසා ගැනීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක අතකින් මේවා හිතේ ඉපදුනහම කුසල් කරන්නට නොදී වහ ගන්නවා. අනෙක් අතින් සීල භාවනාදී කටයුතු වලට එන්න නොදී නොයෙක් යුතුයකම් පෙන්නලා හිතන් එවෙන් බලක් වගනවා. මෙන්න මේවා තමයි මේ සමත නැමැති පදනමට තියෙන ප්‍රධාන බාධාව. මේ බාධාවල් සේරම ඉවත් කරන්නට ඒ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් සහ මුලින් ප්‍රහාණය කිරීමක් නෙමේ හිත තැම්පත් කරගෙන සමාධිය වඩලා ඒවා සංසිඳවා ගන්නට මෙන්න මේක තමයි සමත වශයෙන් දේශනා කළේ අජ්ජත්තං චේතෝ සමත මනයොත්තෝ අනිරාගතඥානෝ කියලා දේශනා කළේ මෙන්න මේ පිළිවෙල තමයි. හිත සංසිඳවා ගන්නට ඕන. හිතේ දුවන, පනින, කැළඹෙන, විසිරෙන ගති සේරම නවත්කලා හිතං සමාධි භාවනා අරමුණක පිහිටවලා ඒ අරමුණේ පුරුදු කළා හිටන් හිතේ සංසිඳීම තැම්පත්කම ඇති කරගන්න. ඒක තමයි සමත නැමැති පදනම. දැන් සීල නැමැති පදනම මුල් එක දෙවෙනි එක තමයි සමත නැමැති පදනම. තුන්වෙනි එක විදර්ශනා නැමැති පදනම. විදර්ශනා කියන්නේ තමන්ගේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය සත්පුජ්‍යලාදී වශයෙන් නෙමෙයි නාම රූපාදී වශයෙන් අනිත්‍ය හැටියට මෙනෙහි කිරීම අනිත්‍ය ආදී වශයෙන් දැකීම නුවණින් දැකීම තමයි විදර්ශනාව ඒ නුවණින් දැකීමට විදර්ශනා කළ යුතු ආකාර ඒ ගැන බොහෝ විස්තර තියෙනම එතරම් දිගින් දිගට විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියලා අනුපස්සනා හතක් තියෙනවා මේ අනුපස්සනා කියන එකේ තේරුම නවත නවත නුවණින් සලකා බැලීම කියන එක නවත නවතත් නුවණින් මෙනෙහි කරනවා එයින් අනිත්‍යානුපස්සනා කියන්නේ අනිත්‍ය වශයෙන් නැමත නැමත මෙනෙහි කරනවා. අපේ ජීවිතය එහෙම නැත්නම් නාම රූප ආදී ධර්ම සංස්කාරයන් මේ ඔක්කොම ඇති වෙනව මොහොතක් පවතිනව නැති වෙලා යනවා. අනිත්‍ය කියන්නේ ඒකයි. ඇති වෙනව නැති වෙනව. ඇතිවීම නැතිවීම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නට ඕන සලකා බලන්නට ඕන. ඒකට කියනවා අනිච්චානුපස්සනා කියලා. දුක්ඛානුපස්සනා කියන්නේ නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළීම ඒකට භාජනය වීම දුකයි. ඒ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළීම නිසාම මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධේ දුක දුකක් වශයෙන් දුක්ඛානුපස්සනා වශයෙන් නුමනින් සලකනවා තුන්වෙනි එක අනාත්මානුපස්සනාව මේ ජීවිතයේ ඇතුලේ ආත්මයක් තියෙනම කියලා ආත්මීය වශයෙන් ගණේ. ඇතම් ශාස්ත්‍රවරු වගේ මේ ජීවිතයේ පරමාත්මයක් තියෙනම ඒ පරමාත්මය මරණින් මතු තම ශාස්ත්‍රවරයා සමග එක් වෙන මේ විදිහට ආත්මීය වශයෙන් ගැනීම එහෙම නැත්නම් තමන්ගේ වශඟයේ පවත්වා ගන්නට බෑ. નિસාරේ වසඟයේ පවත්වා ගන්නට බෑ. කී කරු කර ගන්නට බෑ. Taman කොච්චර අකමැති වුණත් ලෙඩට දුකටපත් වෙනවා. කී කරුණය වසඟයේ පවත්වා ගන්න. ඒ නිසා ඒ විදිහට සලකා බැලීම අනත්තානුපස්සනාව. නිබ්බිදානුපස්සන නුවණින් කලකිරෙනවා. තමන්ගේ කවුරු හරි මරුණාම විපතක් වුණාම කලකිරෙන්නේ මගේ නෙමෙයි ඒක කෙලෙස් සහිත එකක්. මේක නුවණින් කලකිරෙනම ඇතිවීම නැතිවීම දුක දැකලා මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් කලකිරෙනවා. ඒක තමයි නිබ්බිදානුපස්සනාව. කලකිරීම වශයෙන් නැවත නැවත මෙනෙහි කරනවා සලකා බලනවා ආස්වාද කිරීම වශයෙන් නෙමෙයි කලකිරීම වශයෙන් ඒක නිබ්බිදානුපස්සන ඊළඟට විරාගානුපස්සන නොඇලීම මේ ලෞකික දේවල් පිළිබඳව නොඇලීම ජීවිතය පිළිබඳව නොඇලීම වශයෙන් නැවතෙන් නැවත අනුපස්සනා කරනවා මෙනෙහි කරනවා. ඒක තමයි විරාග විරාගානුපස්සනා කියන්නේ. නිරෝධානුපස්සනා. මේවා ශනික වශයෙන් මේ දැන් ඇති වෙනවා නැති වෙනවා. විනාශයටපත් වෙන බව නුවණින් සලකමින් නැවත නැවත මෙනෙහි කිරීම තමයි නිරෝධානුපස්සනා කියන්නේ. පටිනිස්සග්ගානුපස්සන මේවා අත්තර දමන දෙපැත්තක් වෙනවා මේක පැත්තකින් අත්තර දමනම අනිත් පැත්තෙන් නිවන පැත්තට හැරෙන පටිනිස්සග්ග නැවත නැවත ඒක අනුපස්සනා කරනවා මේ විදිහට අනිත්‍යානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් ඒ භාවනා මානසිකාරයේ පවත්වා ගැනීම තමයි විදර්ශනාම කියන්නේ මෙන්න මේ පදනම් තුන බුදුරජාණන් වහන්සේ වදාළේ සීලේස්වේ වස්ස පරිපූර්ණකාරී එක පදනමක් අජ්ජත්තං චේතෝ සමතමනයුක්තෝ අනිරාගතඥානෝ දෙවෙනි පදම විපස්සනාය සමන්නාගතෝ බුරුහෙතා ශුඤ්ඤාගාරාණං තුන්වෙනි පදම දැන් මේ පදනම් තුන පිළිබඳවම කෙටි හැඳින්වීමක් කළා මේ පදනම් තුනේ ප්‍රතිඵල ආනිසංස තමයි බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කළේ ආනිසංස පහක් දේශනා කළා. අපි ඊළඟට ඒ ගැන ඩිංගක් සලකා බලමු. පළවෙනි ආනිසංසය තමයි තින්නම් සංයෝජනානම් පරික්ඛයා කියන එක. ඒක තේරම සංයෝජන තුනක් ප්‍රහාණය කෙරේ. සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දෘෂ්ටි ආදී 10ක් තියෙනවා. මේවට සංයෝජන කියලා කියන්නේ සත්‍යයන් මේ සසර බැඳ තබන දැන් ගවයෙක් ශක්තිමත් ලණුවකින් ශක්තිමත් ගසක හෝ කණුවක බැඳහම ඒ ගවයා ලණුව දිග තියෙන තරම් වටේ කරකැවි කරකැවි ඉන්නා මිසක් ඔහුට ලණුව කඩාගෙන යන්නට බෑ. ලණුව ශක්තිමත්. ඒ ලණුවගේ තමයි මේ සංයෝජන කියන්නේ. උපමාවේ හැටියට අවිද්‍යානමැති කණුවේ සත්කාය දෘෂ්ටි ආදී සංයෝජන වලින් රැහන් වලින් මේ සත්‍යයන් බැඳ තබනවා. එහෙම බැඳ තබුවාම අර ගවය වටේ කරකැවේ කරකැවේ ඉන්නවාගේ මේ සත්‍යයනොත් වටේ කරකැවෙන. කොහෙද කරකැවෙන්නේ? මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6, සතර අපාය, බ්‍රහ්ම ලෝක 20 කියනවා. මේ එස්තිස් කලයේ හැම තැනම කරකැවි කරකැවි ඉන්නම මිනිස් ලවට එනවා දෙව්ලවට යනවා සතර අපායට යනවා බඹලවට යනවා මේ විදිය හැම තැනම කරකැවි අර ගවය වටේ කරගෙන වාගේ කොහේ ගියත් මේ ලෝකේ ඇතුළේ තමයි. ලෝකයෙන් එහාට යන්න බෑ. ලෝකෝත්තර වෙන්නට බෑ. මේ විදියට සත්‍යයන් බැඳ තබන බැමි වගේ තමයි මේ සංයෝජන කියන ඒවා. ඒ සංයෝජන 10ක් තියෙනම එයින් සත්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් ප්‍රහාණයනා මෙතෙන්දී ඒකයි තින්නම් සංයෝජනානම් පරික්ඛයා කියලා දේශනා සත්කාය දෘෂ්ටිය කියන්නේ සත්පුජ්‍යල සංඥාව. ඒසෝ මේ අත්තා කියලා දේශනාවේ තියෙන හැටියට මේ මගේ ආත්මයයි මේ මගේ පරම ආත්මයයි කියලා ආත්මීය වශයෙන් ගන්න එක තමයි සත්‍යයේ කුජ්ජලයේ ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් ගන්න එක තමයි සත්කාය දෘෂ්ටි කියලා කියන්නේ. ඊළඟට විචිකිච්ඡා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංග්‍රහා ගැන ශික්ෂාපද ගැන හේතුඵල ධර්මයන් ගැන තියෙන දෙගිඩියාව බුදුරජාණන් වහන්සේ හරියට සම්මයක් සම්බුද්ධද නැද්ද මේ ධර්මයට අනුව පිළිපැද්දොත් අපිට ප්‍රගතියක් ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද ආදි වශයෙන් දෙගිඩියාවටපත් වෙනවා. ඒක තමයි විචිකිච්ඡාව කියන්නේ. තුන්වෙනි සංයෝජනය තමයි සීලබ්බත පරාමාස. එදා බුද්ධ කාලේ ගෝවෘත, අජවෘත, සුනකවෘත ආදී වශයෙන් නොයෙක් වෘත තිබුණා. ඒ වෘත පිරීමෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියන එක තමයි ඒ යාගේ විශ්වාසය. අන්නේ වෘත තමන් සමාදන් වීම ඒව සිතින් තණ්හාවෙන් පරාමර්ශණය කිරීම අල්ලා ගැනීම තමයි සීලබ්බත පරාමාස කියන්නේ. එතකොට ශීලය සමතය විදර්ශනාම කියන මේ පදනම් තුන හේතු කොටගෙන මුලින්ම ලැබෙන ආනිසංසය තමයි තින්නම් සංයෝජනානම් පරික්ඛය සංයෝජන තුනක් ඔය කියන ආකාරයට ප්‍රහීන වේ මෙතෙන්දී ප්‍රහීන වෙන්නේ සත්පුජ්‍යල සංඥාව හැඟීම මිසක් මමය මගේ කියන කල්පනාව නෙවෙයි ඒ මමය මගේ කියන කල්පනාව එතන තියෙන්නේ තණ්හා මාන කියන ඒවා. ඒවා සෝවන් මගින් ප්‍රහාණය වෙන්නේ නැහැ. සෝවන් මගින් ප්‍රහාණය වෙන්නේ සත්‍යාය පුජ්‍යලයාය කියන මේ ආත්ම දෘෂ්ටිය පමණයි. එතකොට මේ සංයෝජන තුනක් ප්‍රහාණය වෙනම අන්නාර සීල සමත විදර්ශනා කියන පදනම් තුනේ ප්‍රතිඵලයක් තමයි. එපමණක් නෙවෙයි මේ සංයෝජන තුනක් ප්‍රහාණය වෙනකොට තවත් ඊර්ෂ්‍යාව මසුරුකම කියනවා. කෙලස් දෙකක් ප්‍රහාණය වෙනවා. ඊර්ෂ්‍යාවයි මසුරුකමයි. ඒවා සෝවාන් මගින් ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට දිත්‍යානසය විචිකිච්ඡානසය කියන මේ අනුසය දෙක. ඒ දෙකත් ප්‍රහාණය වෙනවා. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඊර්ෂ්‍යාව මසුරුකම දිත්‍යානසය විචිකිච්ඡානසය කියන මේ ඒවත් ඊළඟට අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ අපායගාමී ශක්තිය මේ ටික ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. සංයෝජන තුන ප්‍රහාණය වෙනකම්. ඒ විතරක් නෙමෙයි අභිධර්ම ක්‍රමේ හැටියට දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත් හතරයි. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි. මෙතන සිත් පහක් තියෙනවා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත හිත කියන මේ අභිධර්ම ක්‍රමේ හැටියට සිත් පහක් ප්‍රහාණය වෙලා යනවා මේ සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. මෙන්න මේ විදිහේ ප්‍රහාණය වෙලා යනවා. මේ එක ආනිසංශයක් ගැන තමයි අපි සාකච්ඡා කළේ. ශීලය සමථය විදර්ශනාව කියන මේ පදනම් තුනේ එක ආනිසංශයක් තමයි තින්නම් සංයෝජනානම් පරික්ඛයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා දෙවෙනි ආනිසංසය සෝතාපන්නෝ අස්සං සෝවාන් වීම මේ බෞද්ධයන්ට නිතර ඇහෙන වචනයක් තමයි මේ සෝතාපන්න කියන්නේ සෝවාන් බවටපත් වෙනවා. මොකද්ද මේකේ තේරුම? උපමාවේ හැටියට මෙහෙමයි. ගංගාවේ දිය පාර දියවැල පහලට ගලාගෙන ගලාගෙන යනවා. ඒ දිය පාරට කියනවා ශ්‍රෝත කියලා. දියපාර, දියවැල. මේක කොහාටද ගලාගෙන යන්නේ? නිවන් මහා සමුද්‍රය කරා. කොහෙවත් මේක මග නවතින්නේ නැහැ වෙන දිහාකට හැරිලා යන්නේ නැහැ කෙලින්ම මේ දියවැල නිවන් මහා සමුද්‍රය කරා ගලාගෙන යනවා ඒකට කියනවා සෝත කියලා අර සෝත කියන දියවැලට වැටුන. මොකද්ද මේ දියවැල ආර්ය මාර්ගය? ආර්ය මාර්ගය නැමැති දියවැලට වැටුනහම කොහොමටවත් නමතින්නේ නැහැ රහත් වෙලා නිසා. නිවන් මහා සමුද්‍රය කියනකොට රහත් බවට පත් වෙලා මෙතක් නවතිනවා. අනේ ආර්ය මාර්ගයේ නැමැති දියමැලට දියපාරට ස්රෝතසට පැමුණුණ වැටුණ කියන තේරුම තමයි සෝතාපන්න කියන්නේ. සෝතාපන්න බවට පත් වෙනවා. ඒ සෝතාපන්න බවට පත් වුනහම කවදාවත් ඒ පුජ්‍යලයා ආපස්සට එන්නේ නැහැ. කෙලින්ම නිවන් මහා සමුද්‍රේ කරාම ඇදීගෙන ඇදීගෙන යන. ඒකයි සෝතාපන්න කියන එකේ තේරුම. ඒ සෝතාපන්න බවට පත් වෙන පුජ්‍යලයන් තුන් ආකාරයකින් බෙදලා තියෙනවා. ඒක බීජි කෝලංකෝල සත්තක්ඛත්ත පරම සෝවන් බවට පත් වෙන්නට සමාධි විදර්ශනා භාවනා කරන්නට ඕන විශේෂයෙන් විදර්ශනා භාවනා කරන්නට ඕන අර මුලින් සඳහන් කළ අනිත්‍යානුපස්සන ආදී අනුපස්සනා වඩන්නට ඕන එහෙම විදර්ශනා භාවනා කරන සමහර යෝගාමචරයන්ගේ නුවණ තියුණුයි. තියුණු නුවණක් තියෙනවා. ඒ අයගේ විදර්ශනාව තියුණුව වැඩෙනවා ඉක්මනට වැඩෙනවා. එහෙම තියුණු නුවණක් තියෙන තනත්තා සෝවාන් වෙනකොට ඒක බීජි වෙනවා. සකලදාගාමි පුජ්‍යලයාට සමානයි. එක පාරයි කාම ලෝකේ උපදින්නේ. එයාගේ අර තියුණු බුද්ධිය නිසා ඊළඟට ඊට වැඩි අඩු මන්ද නුවණ තියෙන පුජ්‍යලයා තමයි කෝලංකෝල කියන්නේ. එය ආත්ම හයත් එකත් අතරේ කාලේ දිව්‍ය මනුෂ්‍ය වශයෙන් ඉපදිලා හිටන් රහත් බවට පත් වෙනවා. ඒ දෙවෙනි පුජ්‍යලයා කෝලංකෝල. ඊළඟට සත්තක් කත්ත පරම. එයාගේ බුද්ධිය අඩු මට්ටමයි. ඒ බුද්ධිය අඩුකම නිසා එයාට සිදුවෙනවා දිව්‍ය මනස් වශයෙන් කාම ලෝකේ ಜಾති හතක්ම යන. හත්වෙනි જાතියේදී තමයි එයා රහත් බවට පත් වෙන්නේ. අටකට යන්නේ නැහැ. කිංචා පිතේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ත කියලා රතන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ඒකයි. ලෞකික සම්පත් ලැබිලා යම්කිසි ප්‍රමාදයකටපත් වුණත් ඒ සෝවාන් පුජ්‍යලයා අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ හතෙන් ඉවර මේ විදිහට සෝවාන් පුජ්‍යලය තුන් ආකාරයකින් බෙදී යනවා. ඊළඟට තව කාරණයක් තියෙනවා මෙතන මේ සෝතාපන්න බවට පත්වීමට ප්‍රධාන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා කියලා. ඒ හතර අනිවාර්යයි. සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. තමන්ට තේරුම් ගන්න පුළුවන් ගුණ ධර්මයන් පිළිබඳව නිවන් මඟ පිළිබඳව අහගන්න පුළුවන් ගුණවන්ත තමන් යහපත් මගේ ගෙන යන්න පුළුවන් කුජලයන් ආශ්‍රයකට. සද්ධර්ම ශ්‍රවණය නිවන් මඟට අවශ්‍ය කරන ධර්ම ශ්‍රවණය කිරීම. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ යෝනිසෝ මානසිකාරය නුමණින් මෙනෙහි කිරීම. සාමාන්‍ය ජනයා නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. ලෞකික සම්පත්, පංචකාම සම්පත්, සැපවත් දේවල් හැටියට, ස්ථිර දේවල් හැටියට, සදාතනික දේවල් හැටියට හිතන. එහෙම නෙමෙයි. මේවා අනිත්‍ය වශයෙන් සලකනවා දකිනවා. අනේක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. මේ යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මනසිකාරය ප්‍රධාන දෙකක් යෝනිසෝ මනසිකාරයෙන් සසර කෙටි වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් දිගටම සසර යන මෙතන යෝනිසෝ මනසිකාරය අදහස් කරන්නේ ඊළඟට ධම්මානුධම්ම පටිපත්ති සතර මඟ සතර ඵල නිවන් කියන මේ නවයට කියනවා නව ලෝකෝත්තර ධර්ම මෙන්න මේ නවලෝකෝත්තර ධර්ම උපදවා ගැනීමට අවශ්‍ය වෙන මූලික ගුණධර්මයන් වැඩිම එයින් අදහස් කරනවා. ඒවා ලබා ගැනීමට ශීල භාවනාදී ප්‍රතිපත්ති ධර්මයන් පිළිම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. මෙන්න මේ காரணා හතර උවමනා කරනවා මේ සෝතාපන්නෝ කියන தത്വයටපත් වෙනවා. ඒකේ ආනිසංස බොහෝ තියෙනම ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්නට කාලය නෙවෙයි එක කාරණයක් පමණක් විස්තර කරනම බුදුරජාණන් වහන්සේ වදාරනවා සක්විති රජ්ජුරුව මේ සතර මහා දිවයින් වලට අධිපති වෙලා වාසය කරන සක්ත දේවෙන්ද්‍ර ආදී මහාන සම්පත් අනුභව කරන දෙවියන් ඉන්නවා. ඊළඟට යම්කිසි භික්ෂුවක් පැවිදි වෙලා සෝවාන් වෙලා පංසකූල සිවුරු දරාගෙන පින්නපාත කරගෙන වාසය කරනවා. අර සක්විති රාජ්‍ය සම්පත්තියට සියලු දිව්‍ය සම්පත් ආදී සියල්ලටත් වැඩිය අර පුජ්‍යලයා ශ්‍රේෂ්ඨයි. මොකද සතර පාදුකින් මිදිලා. සත්‍විත රජකම ලැබුණත් ඔහු සතර පාදුකින් මිදුනේ නැහැ. තුන් ලෝයේ තියෙන සියලුම සම්පත් වලට වැඩියෙන් මේ සෝවාන් බවට පත් වීම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දෙවෙනි පදම තුන්වෙනි පදනම තමයි අවිනිපාත ධම්ම. විනිපාත කියන්නේ මේ සතර දුකටපත් වෙනවා කියන එක. අවිනිපාත ධම්මෝ කියන්නේ සතර ආපාදුකට වැටෙන්නේ නැහැ කියන එකයි. ඒ මොකද වැටෙන්නේ නැත්නම් අර මුලින් සඳහන් කළ ආකාරයට සංයෝජන තුනක් ප්‍රහාණය කළාම ඊර්ෂ්‍යාව, මසුරුකම, දිඨානසය, විචිකිච්ඡානසය, අවිද්‍යා තෘෂ්ණානයන්ගේ අපායගාමී ශක්තිය ditthi sampayutta සිත් හතර විචිකිච්ඡාසහගත සිත කියන මේ මේවා ප්‍රහාණය කළාම ඔහුව කොහොමවත් සතර අපායකට ගෙනියන්න බෑ. සතර අපායකට ගෙනියන්න නම් පස්පව් කරන්නට ඕන. ඒ පුජ්‍යලයාට අර කෙලෙස් ප්‍රහාණය වීම නිසා මොනම ආකාරයකින් අතර පස්පව් ආදිය කරන්නට හිතක් පහළ වෙන්නේ හිතෙන් සතර අපායකට යන්නේ අවිනිපාත ධම්මෝ කියලා කියන්නේ ඒකයි. කොහොමවත් සතර අපායකට වැටෙන්නේ නැති ස්වභාවය කෙනෙක් වෙනවා. මේක මේ සීලය සමතය විදර්ශනාම කියන එකේ තුන්වෙනි ආනිසංසය තමයි. සතර අපාදුකට නොනැටෙන ස්වභාවය. කවර කාලකේවත් සතර අපාදුකකට වැටෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි ආනිසංශය නියතෝ මේ වචනයෙන් අදහස් කරන්නේ තමන්ගේ නැවත ඉපදීම නියම වෙනවා කියන එක. දැන් සාමාන්‍ය ජනයා මරණයෙන් පස්සේ මේ තැනත්ත අහවල් ලෝකෙ උපදිනවා කියලා නියමයක් කරන්නට බෑ. සීල භාවනාදී කටයුතු කරමින් දාන සීලාදී පින්දහම් කරමින් හොඳ ධාර්මික ජීවිත ගත කරමින් කාටවත් කරදරයක් නැතුව ඊර්ෂියා මසුරුකම් ආදී මේ කුඩු කේඩුකම් නැතුව වාසය කළා නම් ඒ වගේ අය බොහෝ සෙයින් හතර ආපාදුකටපත් වෙන්නේ නැහැ කියලා විශ්වාසයේ දබන්නට පුළුවන් නමුත් 100%ක් කරන්නට බෑ අනික් අය මරුණෙන් පස්සේ කොහේ යනවද කියන්න බෑ බුදුරජාණන් වහන්සේ උපමාවට වදාරලා තියෙන්නේ තමන් වහන්සේගේ නියපිට තියෙන පස්වල්පේ වගේ තමයි මිනිස්සය වෙලා ඉඳලා මැරිලා නැවත මිනිස්සය වෙන පිරිස. මහ පොළවේ පස් වගේ මිනිස්සය වෙලා ඉඳලා සතර ආපාදයටපත් වෙන පිරිස. ඒ කාරණේම්ම තේරුම් ගන්නට පුළුවන් මේ මිනිස්සය මරුණාම වැඩිම ප්‍රමාණයක් කොහෙද යන්නේ කියලා. නිවන් සැප ලැබේවා කියලා අපි කොයිතරම් බැනර ගැහුවත් ලැබෙන නිවන් සැපක් නැහැ. හොඳ ජීවිත ගත කළා නම් හොඳින් පින්දහම් කරමින් වාසය කළා නම් බැනර් එක නැතත් එයාට නිවන් ලැබෙනවා. ඉතින් මේ සෝවාන් බවට පත් වුණායින් පස්සේ හරියට අහවල් පවුලේ අහවල් තැන උපදිනවා කියලා නියමයක් නැහැ. නියමිය තියෙන්නේ මෙහෙමයි. එක්ක මිනිස්සෙක් වෙනවා එක්ක දෙවියෙක් වෙනවා. දිව්‍ය ලෝක හයක් තියෙනම මේ දිව්‍ය ලෝක හයේ කොතන හරි උපදිනම මිනිස්්‍ය ලෝකේ කොතන හරි උපදිනවා. මේකට කියනවා සප්ත කාම ස්වර්ගය කියලා. මේ කාම ස්වර්ගයේ කාම ලෝකේ උපදිනවා. ඒකයි නීමේ කියන්නේ. කාම සුගතියේ උපදිනවා දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි කියන මේ සත්තන උපදිනවා මිසක් එතනින් එහාට යන්නේ කොහාට සමහර ශ්‍රාවකයෝ ඔය විසාකාම සක්දේව රජු ආදී අය ඒ අයත් මේ කාම ලෝකේ නම් අන්තිම හත්වෙනි ආත්ම භාවයේ පමණයි. නමුත් බ්‍රහ්ම ලෝකෙට වලට ගිහිල්ලා තව බොහෝ වාර ගණන් උපදිනවා. මේ තැන්වලදී අදහස් කරන්නේ කාම ලෝකය මිසක් බ්‍රහ්ම ලෝකය නෙමෙයි. කාම ලෝකයේ අන්තිම හත් ಜಾති හත තමයි උපදින්නේ. ඉතින් මේ සෝවාන් පුජ්‍යලයා ඒ தത്വයට පත් උනායින් පස්සේ කවර ආකාරයකින්වත් දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙන් එහා පැත්තට යන්නේ මෙතන තමයි උපදින්නේ. ඒ නිසා මෙහි උපදිනවා කියන නියමයක් තියෙනවා. ඒක තමයි නියතෝ කියන්නේ. එයාගේ ගතිය නැවත ඉපදීම නියම කරනවා. අනිත් අයගේ මේ නියමයේ කරන්න බෑ. වැඩි වැඩියෙන් පින්දහම් කළ බණ භාවනා කළ හොඳ ජීවිත ගත කළ උදවිය බොහෝ සෙයින් සුගතියට යනවා කියලා විශ්වාසය තබන්න පුළුවන් නමුත් 100% කරන්න බෑ. සෝවාන් වුණාන් පස්සේ නම් 100%ක් මෙහෙමයි එක්ක මනුෂ්‍ය ලෝකේ එක්ක දිව්‍ය ලෝකවල. අන්න ඒක තමයි ගතිය නියම වෙනවා කියලා කියන්නේ. ඔය හතරවෙනි ආනිසංසය. පස්වෙනි එක තමයි සම්බෝධි පරායන. සම්බෝධි කියන්නේ මාර්ග ඥාණයට කියන නමයි. දැන් සෝවාන් වීමේදී එක මාර්ග ඥානයක් පහළ වෙනවා. එක පුජ්‍යලයකට මාර්ග ඥාන හතරකට වැඩිය පහළ වෙන්නේ නැහැ. මාර්ග ඥානසි. මාර්ග ඵල සිත් නම් කෝටි ප්‍රකෝටි ගණන් පහළ කරන්න පුළුවන්. අර ඵල සමාපත්තිය කියන්නේ ඒකයි. මාර්ග ඥානිතේ හතරයි එක පුජ්‍යලයකට මේ පහළ වෙනවා. එතකොට දැන් මේ සෝවාන් පුජ්‍යලයා එක මාර්ගසිතක් පහල කරගෙන තියෙනවා. තව තුනක් ඉතිරිව තියෙනවා. සකරදාගාමි, අනාගාමි, අරහත් කියන මේ තුන. මේ සෝවාන් බවට පත්වනයෙන් පස්සේ කොහොමටවත් මේ ඉතිරි සකරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥාන තුන නැතිව යන්නේ නැහැ. අනිවාර්යෙන් මේ මාර්ග ඥාන තුන ලැබෙනවන එතෙන්ට පැමිණෙනවමයි. අර මුලින් සඳහන් කළා එක්කෙනෙක් ඒක බීජ පුද්ගලයා එක જાතියකින් ඉපදිලා හිටන් රහත් වෙනවා කියලා. දෙවෙනි එක්කෙනා 1යි 6යි අතරදී රහත් වෙනවා කියලා. තුන්වෙනි එක්කෙනා හත්වෙනි ආත්ම භාවයේදී රහත් වෙනවා කියලා. මේ විදිහට ඒ ආනිසංස ලැබෙනවා මිසක් ඒක වලකින්නේ නැහැ. කවර කෙනෙකුටවත් වළක්වන්නට බෑ. පුද්ගල පඤ්ඤාත්ති කියන එකේ එක පුජ්‍යලයක් විස්තර කරලා තියෙනවා කප්පට්ඨිති කියලා. ඒ කියන්නේ මේ පුජ්‍යලයා සෝනමාන් මාර්ග ඥාණයටපත් වුණා නම් කල්පේ විනාශ වෙනවා නම් කල්ප විනාශ වීම නවතිනවා ඔහුගේ ඵලයටපත් වෙනකොට. ඉතින් මේ විදිහට මේ සෝවාන් වුණාන් පස්සේ ඉතිරේවට අනිවාර්යයෙන්ම හත් වෙනවමයි ඒක තමයි සම්බෝධි පරායනෝ කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ. මේ විදිහට මුලින් සඳහන් කළ ශීලය සමථය විදර්ශනාව කියන මේ පදනම් තුන හේතු කොටගෙන මේසා විශාල මහත් ආනිසංස රාශියක් ලැබෙන බව දැන් තේරුම් ගන්නට පුළුවන්. එච්චරක් නෙමෙයි යම් කෙනෙක් සෝවාන් බවට පත් වුණා නම් ඔහුට පුළුවන් ඵල සමාපත්තිය කියන එකට සමවදින්නට. ඵල සමාපත්තිය කියන්නේ ඒ සෝවාන් පුජ්‍යලයා ඒ ඵල සමාපත්තියට සමවැදීමේ අපේක්ෂාවෙන් භාවනා කරන විදර්ශනා භාවනා කරනවා උද්‍යව්‍ය ඥානේ පටන් ආර්ය පුජ්‍යලයන් නැවත භාවනා කරන්නේ උදයව්‍ය ඥානයේ පටන් එතනින් මෙහාට පහළට එන්නේ නැහැ ආර්ය පුජ්‍යලය. ඒවට කල යුතු අදිෂ්ඨානාදී දේවල් කරලා උදයව්‍ය ඥානයේ පටන් විදර්ශනා භාවනා කරනම ඵල සමාපත්තියට සමවැදීමේ අපේක්ෂාවයි. එහෙම කරගෙන යනකොට උදයව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංචිත කම්මතා පටිසංකා සංස්කාර උපේක්ෂා කියන මේ ඥාන પરම්පරාවේ කෙළවරට ගිහිල්ලා තමන් මෙනෙහි කරන අරමුණු අනිත්‍ය වශයෙන් සලකලා මෙනෙහි කරලා ඊළඟට ඒ අරමුණම ගණෙමින් චිත්ත වීතියක් පහළ වෙනවා දැන් කලින් සෝවාන් වීමේදී මාර්ග චිත්ත වීතිය කියන එක පහළ වෙනවා. ඒ මාර්ග චිත්ත වීතියේදී ජවං සිත් කියලා හතක් ඇති වෙනවා. එයින් මුලට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා හතරක් ගිහිල්ලා පස්සෙනු ඇති වෙන මාර්ග ඥාන සිත්. හය හත ඵල සිත් වෙනවා. මේ විදියටයි මේ සෝවාන් මාර්ග ඥාන සිත ඇති වෙන්නේ. දැන් මේ පුජ්‍යලයා බලාපොරොත්තු වෙන්නේ ඵල සමාපත්තියට සමවදින. අර විදියටම විදර්ශනා භාවනා මාර්ගයේ ගමන් කරලා ඒ සංස්කාර උපේක්ෂා ඥානයේ කෙළවර වුට්ටාන ගාමිනේ විපස්සනා මුදුන් පැමිණි විපස්සනාව කියන මේ අවස්ථාවට පැමිණිලා තමන් මෙනෙහි කරගෙන ගිය අරමුණු ලෞකික වශයෙන් ඒක බිඳිලා ඊළඟට ලෝකෝත්තර චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ තමන්ගේ බලාපොරොත්තුවේ හැටියට ඒ ලෝකෝත්තර චිත්ත වීතිය පහළ වුණාම පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියන මුල් සිත් හතර පහළ වෙලා ඊළඟට මාර්ගසිතක් පහළ වෙන්නේ ඵලසිත තමයි පහළ වෙන්නේ. ඉතින් මේක ප්‍රගුණ කරනවා. සාමාන්‍යයෙන් චිත්ත වේතියක ජවං සිත් 7යි පහළ වෙන්නේ. ඒක හොඳට ප්‍රගුණ කළාම ඒක වැඩි කරන්නට පුළුවන්. 8 9 10 11 12 ආදී වශයෙන් එහෙම වැඩි කරලා හිටන් ලක්ෂ කෝටි ගණන් ඵලසිත පහළවන් පහළ කරවන්නට පුළුවන්. අන්න ඒක තමයි ඵල සමාපත්තිය කියන්නේ. ඵලසිත වලට අරමුණ වෙන්නේ නිර්වාණය. නිවන අරමුණු කරගෙන ඉන්නවා. ඵලසිත ලක්ෂ කෝටි ගණන් පහල කරනවා. එහෙම කරලා හිටන් තමන්ගේ අදිෂ්ඨාන කාල සීමාව තෙත්ින්න. ඵල සමාපත්තියෙන් දවස් ගණන් ඉන්නට බෑ වරුවක් දවසක් වගේ ඉන්නට පුළුවන්. ඒ ඵල සමාපත්තිය පුරුදු කළාම නැවත නැවත ඒකට නමවදලා හිටන් නිවන්ත වේ මෙඳින්නට පුළුවන්. ඒ ගැන දීර්ඝ විස්තර තියෙනම ඒ ගැන විස්තර කිරීමට කාලය නෙමේ. ඒකත් අර ශීලය, සමතය, විදර්ශනාව කියන මෙන්න මේ පදනම් තුනේ ප්‍රතිඵල තමයි. එච්චරක් නෙමේ ඊළඟට කලින් සඳහන් කළ හැටියට නැවතත් ඒ පුජ්‍යලයා භාවනා මානසිකාරයේ පවත්වාගෙන යාමේදී තවත් සංයෝජන ප්‍රහේන කරන්නට පුළුවන්කම ඇති වෙනවා. කාමරාග ව්‍යාපාද කියන දෙක සකෘදාගාමි මාර්ග ඥානයේදී තුනී වෙලා යනවා. තුනී වෙනවා කියන්නේ අඩු මට්ටමටපත් වෙනවා ඉඳ හිට ඇති වෙනවා. ඊළඟට අනාගාමි මාර්ග ඥාණයෙන් කාමරාග ව්‍යාපාද දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන මේ අර මුල් පදනම් තුනේ ආනිසංස තමයි දිගටම යන්නේ ඊළඟට රහත් මාර්ග ඥාණයෙන් රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිද්‍යා කියන මේ සංයෝජන පහක් ප්‍රහාණය කරන ඉතින් මෙන්න මේ ටික කරුණායින් පස්සේ තමයි සේරම මේ සංසාර ගමන ඉවරයක් කළා ඊටන් පරම ශාන්ත උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීමට හේතු වාසනාව ඇති වෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කළ පින්වතුන් ඊතා හොඳින් කල්පනාමට අරගෙන මේ නෛර්යානික සම්්‍යක් සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන එහෙම ප්‍රතිපත්ති ධර්මයන් පෙරුවාම Tamanට සහජ නුවණ තියෙනවා නම් අලෝභ අද්වේෂ අමෝහ කියන ත්‍රි හේතුක කුසලයෙන් ඉපදිලා තියෙනවා නම් මේ ಗುಣ ලබන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම ලබන්නට පුළුවන් කැමැති වෙනම තමන්ගේ බලාපොරොත්තු ඇති කරගෙන එහෙම කටයුතු කළාම යම්කිසි විදිහකින් වැරදිලා ගියොත් එහෙම සතර ආපාදකින් මිදීමේ වරප්‍රසාදේවත් ලැබෙන. අපේ බණ පොත්වල සඳහන් වන හැටියට සමාධි විදර්ශනා මේරීමටපත් වුනහම ඒතනත්තා චූල සෝතාපන්න කියන தത്വයටපත් වෙනවා. එයාත් බොහෝ සෙයින්ම සතර ආපාදකින් මිදිච්ච කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උතුම් ප්‍රතිපත්ති පුරා ගන්නට ඕන හැමදෙනාම උත්සාහ වෙලා ඒ කටයුතු කරලා එයින් ඵල ප්‍රයෝජන ලබන්නට මහන්සි ගන්නට ඕන. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් හිත කය යොමු කරලා අතිවිශාල කුසල ස්කන්ධයක් ඇති වුණා. මේ දහම් මණ්ඩට කන් දීගෙන හිටීමත් භාවනාවක් හිත තැම්පත් වෙනවා. නීවරණයන් යටපත් වෙනවා විශාල වටිනාකමක් තියෙනවා මේ වගේ අති උදාර කුසල රාශියක් හැමදෙනාම සිද්ධ කරගත්තා මේ කුසල බලයෙන් හැමදෙනාට මේ තායික්මණින් උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාතනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදාති ධර්මානුශාසනාව ප්‍රවැත්තු අද දේශකයාණන් වහන්සේ පොල්ගස් ඕවිත වෙනිවැල් කුල සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ